අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවත් වැඩමුළුවක ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් සතිವಾರයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ වැඩමුළුව නම් කළා තියෙන්නේ නිසරණවන අංකණයේ අටුව යටතේ 131 කෙනි වැඩමුළුව කියලා. ඒක ඇත්තටම මේ වෙනකොට ඒ කියන්නේ මේ ප්‍රශ්න සාකච්ඡාවට ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙනකොට නිස්සරණවනේ පැත්තෙන් අපෙන් උපස්ථානේ නැත්තම් සත්කාර තුනක් ලැබිලා තියෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ පදනමේ ඉඳලා තමයි අපි ධර්ම සාකච්ඡාව මෙහෙවන්නේ. එකක් තමයි අපේ මේ ස්වාමීන් වහන්සේලා දා මෑණිවරු අරුණහම අනික් අයට උපෝසත අටහාංග සීලය සමාදන් කරලා අපි සීලයක පීඨවල තියෙනවා පදනමක් සකස් කරලා තියෙනවා. අපි කතා කරන්නේ නිසා මේ සැසිවාරයේදී සී සමාදන් වෙච්ච පිරිසක් විදියට. දෙක මූලික කමඨහන් උපදේශ ලැබෙන්න සලස්වලා තියෙනවා. ඒක පටිගත කර ධර්මදේශනාක් මාර්ගයේ විශේෂයෙන්ම සීසල්ලාම අලුතෙන් එන අයට ඒ නිසා අපි කතා කරන්නේ ඒ මූලික උපදේශ මාලාවට අදාළ ප්‍රශ්න විතරයි. තුන්වෙනි එක මේ කරන වැඩපිළිවෙලේ කාලසටහන නීති රෙගුලාසි ඒ ටිකත් අඳුන්වා දීමේ සැසිවාරයක් වශයෙන් අඳුන්ලා දීලා තියෙනවා. ඉතින් යම් හේකින් මේ කියන කාරණා තුන පිළිබඳව ඒ කියන්නේ සීල්පද පිළිබඳව මූලික කමඨහන උපදේශ පිළිබඳව එහෙම නැත්නම් මේ වැඩමුළුවේ ව්‍යවස්ථා පිළිබඳව යම් කාටරි අපහැදිලිකමක් තියෙනවනම් තේරෙන්නේ නැති ගතියක් අපි මේක මේ වෙලාවේ සාකච්ඡාවට ගන්නවා. ඒක තියාගෙන ඉදිරියට යන්න එපා. එතකොට යන්න බෑ. දෙක මගෙන් අර වෙන කායකවත් අහන්නත් යන්න එපා. මෙතන ඉන්න කාටවත් එහෙම අවසර දෙන්නේ නැහැ. මොකද එතකොට මුළු මුළු වල එකතු වෙලා ආරයගෙන් මෙයාගෙන් කතාව යනවා. එහෙම කිසි කමක් ඕන කමක් නැහැ. අපි හැමදාම මේ වෙලාවට පැයක් විතර වෙලා ගන්න. ඒ නිසා මූලික කමටහන් පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනම් තමන් ආරසා කරන සීල්පද පිළිබඳව හෝ සීල ශික්ෂා පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනම් එහෙම නැත්නම් මේ වැඩමුළුවේ ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනම් වැඩමුළු සංවිධායකවරියට ඇත්තටම කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වුණත් මම කියනවා අනෙක් අයගෙත් පහසුව පිණිස එතුමින් ඇහුවත් කාණ නැත්නම් ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට දැම්මට කමන්නේ. ඒක සූද්ධ කරගන්න ඕනේ. එතකොට තමයි අපි මේ කාලේ ස්ථානේ පිරිසේ වටනාකම උපරීමයට ගන්න. විශේෂයෙන්ම නැත්නම් එක එකනා කතා කරන්න පෙළඹෙනවා. ඒක වළක්වන්නයි මම කියන්නේ. ඉතින් අමතරව තව කෘත්‍ය දෙකක් සම්පාදනය වෙනවා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල. ওই කියපු කාරණාව එක නම් දෙක තමයි තමන් භාවනා කරනකොට මතුවෙන කමඨහන සුද්ධ කර ගැනීමේ ගැටලු අපි පොදු කමඨහන් සාකච්ඡාවක් වශයෙන් මේක කරනවා. ඉතින් මේ නිසන් වනේ කියන මේ වැඩපිළිවෙල අපිම හදාගත්ත වැඩපිළිවෙලක්. පොදුවේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා පොදුවේ සාකච්ඡා කළා කමඨාන් සුද්ධ කරනවා. ඉතින් සමහරු මේකට දොස් කියලා තියෙනවා. තිබිච්ච සම්ප්‍රදාය නෙවෙයි කෙරෙන්නේ මේ පොදුවේ කමඨාන් සුද්ධ කිරීමක් කරනවා කියලා. ඉතින් මේ බණින්දත් ඇත්තටම හේතු තියෙනවා. නමුත් ආනිසංස පක්ෂේ වැඩි. මොකද මේ වැඩ පිළිවෙලට යනට අපි එක පාරට අපි සෙනඟ වැඩි කරගත්තා. ඉතින් අර එක එකනා කරන්න කියන විනාඩි 5-10 දීලා කවදාකවත් ඉවර කරන්න බෑ. එතකොට මේ සාමූහික කමඨහන් ක්‍රමය දැන් අපි ජයග්‍රාහීව ඉදිරියට ගෙනියනවා. තව ඊගා වැඩමුළුවේ තව සෙනඟ වැඩි වෙනවා. ඊගා වැඩමුළුවේ තවත් සෙනඟ වෙනවා. අපි 100 දක්වා ගෙනියනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ කාටත් වගේ යම්කිසි රාමෝක ඉඳලා යම් ව්‍යවස්ථාවක ඉඳලා මේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල කරන්න. ඒක දෙවෙනි අංකේ ඒකත් සුවිශේෂී අංකයක්. තුන්වෙනි එක තමයි ධර්ම ප්‍රශ්න. අපි මේ වැඩමුළුවටත් දසුත්තර සූත්‍රයේම තමයි මාත්‍රිකා සපයා ගැනීම කරන්නේ. ඉතින් ධර්මදේශනාවේදී මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඉස්සර කෙරුවේ ධර්මදේශනා නිම වෙලා ප්‍රශ්න වලට ඉඩ දෙනවා. දැන් එහෙම කරන්නේ අපි ධර්මදේශනා සමාප්තියේ පින්පැමිණීමක් කරලා අනුමೋದනා ශීසයෙන් સમાપ્ત කරනවා. නමුත් කාට හරි ඒවා නොතේරෙන තැනක් ගැටලු තැනක් තියෙනවා නම් තමන්ගේ ජීවිතයට අදාළ කරගැනීමේ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක මේ සාකච්ඡාවට යොමු කරවන්නයි කියලා කියනවා. ඉතින් ඒ තුන තමයි අපි සාකච්ඡාවේදී කරන්නේ. ඉතින් ඒ වගේම මේ ධර්ම සාකච්ඡාව නැත්නම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් මේ පොදු කමඨාන් සුද්ධ කිරීම අපි 100 වෙනි වැඩමුළුවේ ඉඳලා 131කට යන පුදුමාකාර දියුණුවක් ලැබලා තියෙනවා. ඒක අපට අපි සමූහයක් වශයෙන් මුත් තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ යනකොට තේරෙනවා. ඉතින් ඒක නිසා සමහරවොන්ට අපහසුතාවටපත් වෙන්න වෙනවා. සමහරවොන්ට ඒ හරියට ක්‍රමී තේරෙන්නේ නැහැ. ඒ නිසා ලියන ප්‍රශ්න සමාලාට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා යත අපහසුකටපත් වෙන නිසා මම වැඩමුළු සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න ලියන කිසි කෙනෙක් අපහසුටපත් කරන්න එපා. යම් හේයකින් ඒ යම් කිසි කෙනෙක් ලියව ප්‍රශ්නයක් මේ සභාව වාරයට සැසිවාට ඉදිරිපත් නොකළා නම් එහෙම නැත්නම් ප්‍රතික්ෂේප වුණා නම් ඒ කෙනාට කියලා දෙන්න ඕනේ. ඇයි ප්‍රතික්ෂේප කෙරුවේ කියලා. ඒ වගේම මේ ප්‍රතික්ෂේප නොවීම පිණිස පිළිපැදිය යුතු උපදේශ ටික කියලා දෙන්න. එතකොට මගේ කාලයත් විතරුණා. ඒ වගේම වැඩමුළු සංවිධානයේටත් අමුතු අමුතු අභ්‍යාසයක් ලැබෙනවා. ඒ ප්‍රශ්න කියවන අයට, ප්‍රශ්න තෝරන අයට, ප්‍රශ්න ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා උත්තර බඳින අයට ඒක විදිහක පොඩි අභ්‍යාසයක් එකෙන් ලැබෙනවා. ඉතින් මේ ටික තමයි අද පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල වශයෙන් මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා එහෙම නැත්නම් අපි ලිඛිත ප්‍රශ්න වලට යෑමෙන් තමයි අපි SSC වාරේ පටන් ගන්නෙ. ඉතින් ඒ ලිඛිත ප්‍රශ්න අහන වෙලාවදී මම සමහරලාට ප්‍රශ්නේ අංග සම්පූර්ණ නැත්නම් ඒ දීන එක නම ලියලා නෙමෙයි මේකට දාන්නේ. නමුත් අතිරේක තොරතුරු දැනගන්න ඕන සමහර විටකමම ඉල්ලීමක් කරනවා කැමැතිනම් ඒ කෙනාට ඒ අතිරේක තොරතුරු ලබලා දීලා ඒ කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡා වඩා සජීවී කරන්න පුළුවන්. වඩා උනන්දු කරවන්න පුළුවන්. ඒ සඳහා අපි මයික් එකක් ලැහැත්ති කරලා තිනවා. කවුරු හරි ඉල්ලීමක් අනුව මගේ කියන ඉල්ලීමක් අනුව ඒ උත්තර දෙන්න කැමති නම් අත උස්සපුවාම අපි දන්නවා අසවලා තමයි මේ ප්‍රශ්න දීලා තියෙන්නේ. එයා වැඩිතර තොරතුරු දෙන්න කැමැති. එතකොට ඒ මයික් එකට කතා කිරීමෙන් මේ වාර්තාගත වීම අංග සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් සභාවේ කතා කරන දේවල් වාර්තාගත වෙන්නේ එතකොට මේ වැඩමුළුව මේ වෙලාවේ නිරීක්ෂණය කරන විශාල පිරිසක් පිට පිට තැන්වල ඉඳලා ඒගොල්ලන්ගෙන් අපිට චෝදනා ලැබෙනවා. අපිට ප්‍රශ්න ඇහුන්නේ නැහැ. උත්තරේ විතරයි ඇහුනේ කියලා. ඒක නැතිවීම සඳහා අපි සම්මත කරගෙන තිනවා කතා කරනවා. මේ මයික් එක පාවිච්චි කරන්න කියලා. ඒක මම ඉල්ලා හිටනවා. ඒක කරදරයක් නම් ඒ ගැන මම කනගාටු ප්‍රකාශ කරනවා. ඒ අපි මයික් එකක් කරන කතා කරන්න කියලා කියන්නේ වැඩමුළුවට සහභාගී වෙන්න බැරි ඒ ඉලෙක්ට්‍රොනික ක්‍රමානුව පිටින් ඉඳලා අහන කයට කරන අනුග්‍රහයක් වශයෙන්. ඒක නිසා මේ ලිඛිතව උත්තර දෙන්න පුළුවන් නැත්නම් ප්‍රශ්න සැසිවාරි වුණාට පස්සේ වෙලා තියෙනවනම් සභාවටත් ප්‍රශ්න ගන්න පුළුවන්. මේ හඳුන්වා දීමේ කාරණා තුන මතක් කරාට පස්සේ මම කැමැති දැනගන්න මේ වැඩමුළුවේදී ආපුරාට ඉස්සෙල්ලාම වගේ සම්බන්ධ වෙච්චි ආධුනික යෝගාවචර කී දෙනෙක් ඉන්නවද කියලා කරුණාකර අත උස්සලා මට සංඥාවක් කරන්න කියලා. හොඳයි. ඒ ඇයිට තමයි ගොඩක් වෙලාට මම ওই කතා කරපු ටික අදාළ අනික අය ගොඩක් වෙලාට ඇවිල්ලා මේවට සම්බන්ධ වෙලා තියෙන නිසා ඒ ඇයිට එක සීකඳ වීමක් පමණයි යම් හේයකින් කාට හරි අවශ්‍ය නම් දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට අර මූලික කමඨාන් දේශනෙට නැවත වුන්කම් දෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ වැඩමුළු සංවිධානයේ විනිශ්චය කරાવી. මේ දෙපැත්තේ ඉඳගෙන ඉන්න එකට මම කැමති නැහැ. ඒගොල්ලෝ මැදට එන්න ඕනේ අන කෙනෙකුට ඉඩ තියලා. ওই දෙපැත්ත තියලා තියෙන්නේ යන අයන අයට ඉඩ තියලා මේ මේකත් මයික් එකත් ස්පීකර් එකත් පොඩ්ඩක් පැත්තක පැත්තකට කරන්න යන කෙනෙකුට දෙපැත්තෙන් යන්න පුළුවන්. ඒ නිසා ඉඳගත්තොත් වෙන්නේ ප්‍රයිවට් බස් එකේ මැද වාඩි වුණා වගේ කවුරු නැගිටිනවත් මැද ඉඳ දෙන්න වෙනවා. ඊට මීට වැඩිය හොඳයි මේ සුදුසු විදියට මැදට එන්නේ කියලා. ඒත් කමක් නැහැ. එතකොට අපිට මේ සංවිධානය කරගන්න බැරි වෙනවා. මේ මේ ඉස්සරහට ආවට කමන්නේ ඕන තැනක උනාට කමන්නේ අර මේ යන පාරවල් දෙක මේ මේ ස්ටෑන්ඩ් එකත් සුදුසු විදියට අයින් කරන්ඩ කාට හරි යන්න ඉඩ තියන්න පාර හරස් වෙන්නේ නැති වෙන විදිහට ඒක අපි මේ හදිසියකදී එළියට යන කෙනෙකුගේ හසුව පිණිස පාර ඉඩ තියමු ලනුපැදුර වල කවුරක්වත් වාඩි වෙන්න එපා. හොඳයි අපි මේ ටික සාකච්ඡා කරාට පස්සේ මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න එන සභාගත කරන විදිහට තරංගගෙන. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින භාවනාවට සම්බන්ධ ප්‍රශ්න හතකුත් දහම් ගැටළු වලට අදාළ ප්‍රශ්න දෙකකුත් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී සැහැල්ලු ලෙස වාඩි වී මම මෙතන යනුවෙන් මෙනෙහි කළෙමි. එසේ මෙනෙහි කිරීම වාර 20ක් 30ක් යනතෙක් ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කිරීමට නොහැකි විය. මුලින්ම ආශ්වාසයේ නාසයේ මැද හැපෙමින් සිහින්ව අපහසුයෙන් ශරීරය තුලට ඇදී යයි. දෙවනුව ප්‍රශ්වාසය උණුසුම්ව ගොඩක් ලෙස නාසයේ මැද හැපෙමින් එකවර පිටව යයි. මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස වාර 20ක් 30ක් පමණ එක දිගට නිරීක්ෂණය කෙලිමි. බාහිර අරමුණු ශබ්ද සිතට ඇතුල් වේ. සිත පිට ගියායයි දැනුණු විට නැවත මූල කර්මස්ථානයට සිත යොදවා ගනිමි. විටින් විට විවිධ පැහැති ආලෝක පෙනීමද සිදුවේ. එවිට මම මාගේ අවධානය එදෙසට යා නොදී මූල කර්මස්ථානයේ වෙතට යොමු කරමි. මාහට කරුණාවෙන් වැඩිදුර උපදෙස් ලබා දෙනමින් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මේකෙදී කාරණා තුනක් මතක් කරන්න හිතෙනවා. එක තමයි වාඩි වෙලා වාර 20ක් විතරක් මෙනෙහි කරනකම් 20ක් විතර යනකම් මෙනෙහි කරනකම් ආස්වාස් ප්‍රස්වාස් වැටුනේ නැහැ කියලා ඒ වගේ වාක්‍ය දාන්න එපා. වැටෙන්නේ නැති, පෙනිච්ච නැති මොනම දෙයක්වත් කතා කරන්න. අපිට කතා කරන්න ඕනේ පෙනිච්ච දේ විතරයි. කිසිම දෙයක් අපේක්ෂා කරන්නත් එපා. මට ඉඳ ගන්නකොටම ආනාපානෙ පේන්න ඕනේ. මෙනෙහි කරනකොටම ඉන්න එහෙම එහෙම තිබුණොත් විතරයි කියන සීරේ මම බැලුවා දැක්කේ නැහැ කියලා. එහෙම කිසිම දෙයක් භාවනාදී නැහැ. ඉදිරිපත් වෙච්ච දේ කියන එක. ඒක තමයි පළවෙනි කාරණා. ඒක පුංචි දේවල්. නමුත් මේ වගේ කෙනෙකුට ඒක වැදගත් තොරතුරක් වෙනවා රචනයේ ලස්සන ඉදිරිපත් කරන්න. දෙක හිත පිට ගියයි කියලා දැනගත්ත ගමන් මට නැවත අරමුණට ගන්න පුළුවන් වෙච්ච බව සටහන් කරලා තියෙනවා. ඒක හොඳ එහෙම නැත්නම් සාධනීය එහෙම හිත පිටිච්ච ගතියක් ඇතුව කරන ප්‍රකාශයක්. එතකොට ඒ විදිහට නැවත පිට ගිය හිත දැනගත්තට පස්සේ තමන්ගේ අරමුණට ගත්තට පස්සේ නැත්නම් මූල කර්මස්ථාන ගත්තට පස්සේ මූල කර්මස්ථානේ සංසුම් බවක් තිබුණාද නැත්නම් ඒක ඇවිස්සීලාද එහෙම නැත්නම් හිත පිට ගියා කියලා පශ්චාත්තාවපයක් දාවේ කියලා ආවට පස්සේ නැවත මූල කර්මස්ථානට ආවට පස්සේ මූල කර්මස්ථානයේ පිටිබඳ පුංචි තොරතුරු ටිකක් දෙනවා නම් අර ගිය ගමනෙන් හිත කෙලෙසිලා තියෙනවද නැද්ද කියලා කියා ගන්න පුළුවන්. ඉතින් ඒකත් අතුල් කරන්න ඕනේ. ඊට පස්සේ රචනයේ අවසානයේට වගේ ඉදලා තියෙන මොනවාද උපදේශ වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ මුලදී නම් කියනවා අපහසුයෙන් වගේ හුලං ඇතුළට ඇදලා යනවා පේනවා ඒ වගේම පිටතට යනවා පේනවා කියලා ඒ වගේ අර පිට ගිය හිත නැවත අරමුණට ආවට පස්සේ අලුතින් භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ එතකොට කොහොමද ආස්වාද ප්‍රසවාසයේ පේන්නේ නැත්නම් එක දිගට බලාන ඉන්නකොට වරින් වර ගිහිල්ලා ඇවිල්ලා බලනවා හෝ එක දිගට බලාන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසී මොන මොන පෙරලි මොන මොන විපිරියාත මොන මොන විනාශ වීම සිදු වෙනවද කියන එක තමයි වැදගත්ම තොරතුරු යෝගාවචර වැදගත් උපදේශය. ඒ නිසා නිසින්ින්ද බලාගෙන යන්න පුළුවන් වෙනකොට බලන්න ඒ ඉස්තරලාම විස්තර කරපු විදිහම දානපාන පේන්නේ නැත්නම් ඒක රූපාන්තරණයකට විපරිණාමයකට පරිණාමයකට වෙනස් වීමකට ඇතුව නැතුව යන ගතියකට පේනවද කියන එකට අවධානය යොමු කරන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේ විශේෂයෙන් කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදී සිටියේදී ඉදිරියේ ඇති ඇටසැකිල්ල දුටු විට මාගේ ශරීරයේ ඇති ඇටසැකිල්ල මැවි පෙනී ඉන්පසුව දිගටම අට්ටි අට්ටි යනුවෙන් පාද තබන අවස්ථාවල පා ඇට තබනු මැවි පෙනී ඒ අනුව සිතමින්ම සක්මන් භාවනාවේ යෙදීම සුදුසුද යන්න පිළිබඳව උපදෙස් ලබා දෙන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට নমස්කාර කරමි. ප්‍රති උපක්‍රමී නිසා වැඩි වේලාවක් සක්මණේ සතිය පිහිටනවා නම් උපක්‍රමය හොඳයි. කොහොමද තමන් ඇවිදින බවට සක්මන් කරන බවට වැඩිපුර සතිය පිහිටවන්න ඒ ඇටසැකිල්ල දැකීම ඇටසැකිල්ල අට්ටි කොටස් Tamange ශරීරයක් දැකලා මේක අට්ටි අට්ටි කියලා මෙනෙහි කිරීම උපකාර වෙනවා නම් හොඳයි. එහෙම නැතුව මේ මේ මෙනෙහි කිරීම යනවා අට්ටි කියන එකත් හිතනවා නමුත් සතිය තිබිලා නැත්තම් ඒක මේක සඳහන් වෙලා නැහැ. පිටකෙනෙකුට කියන්න මාරු මේක ලාභ එකක්ද පාඩු එකක්ද කියලා. ඒ නිසා යම් හේකින් ඒක සතිය වැඩිවීමට හේතු වෙනවා. වර්තමානයේ හිත පිහිටන්න හේතු වෙනවා. මම දැන් මෙතන ඉන්න බවට දැනගන්න හේතු වෙනවා දිගට කරන්න. එහෙම නැත්නම් ඒක අතහැරලා දැම්මට කවන්නේ මොකද අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ වගේ දෙයක් නෙවෙයි මේ උපක්‍රමයෙන් මේ මුවාවෙන් සතිය වැඩි කරන එකනේ. ඒ නිසා සතිය වැඩි කිරීම ප්‍රධාන කාර්ය වශයෙන් කටයුතු කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිවසේදී මා ආනාපාන සති භාවනාව වැඩිවීමට පර්යංකයේ වාඩි වූ පසු විනාඩි 40ක් පමණ සිටිය හැක. ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ මට නොපෙනී. මෙසේ විනාඩි 5ක් 10ක් පමණ කයට සිත යොමු කරගෙන සිටීමේදී කිසි දින මා පියවි ඇසින් දැක නොමැති රූප පෙළක් ගඟක් මෙන් සිතට ගලා එයි. එම රූප එකිනෙකට සම්බන්ධ නොව හුදකලා රූප වේ. ඇතැම් විට අතීතයේ මා දැක ඇති රූපද මේ අතර වේ. මෙසේ රූප පෙනෙන අතර මගදී ආනාපානයට අවධානය යොමු කළ විට ආනාපානය නොපෙනේ. කෙමෙන් කෙමෙන් මෙම රූප අතර ඇති පරතරයද අඩු වී එම රූප පැහැදිලි ඒවාද නොවේ. ඈත දුරකින් පෙනෙන බොඳ වූ රූප ලෙසින් ඒවා දිස්වේ. මෙසේ විනාඩි 30ක් පමණ ගත වූ කල පාදයේ දන හිසේ වේදනාවක් ඇතිවේ. එදෙසට සිත යොමු කරමින් සිටින විට රූප නොපෙනේ. වේදනාවට සිත යොමු කරමින් සිටින අතර තුරදී සිත සිට යාම නිසා මම පර්යංකයෙන් නැගී සිටිමි. ස්වාමින් වහන්සේ එසේ රූප පෙනීමට හේතුව කුමක්දයි මම ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් විමසා සිටිමි. තෙරුවන් සරණයි. මේක ඒක තැනක ලියලා තියෙනවා එහෙම රූප පෙනෙද්දී ආස්වාස් ප්‍රසවාසයේ පෙනෙනවාද කියලා උත්සාහ කරගෙන තියෙන එක හොඳ උත්සාහයක්. නමුත් ඒ වෙලාවේදී ආනපන පේන්නේ නැහැ කියන එකයි මට ඇහුනේ. ඒ නිසා ඒ ප්‍රයත්නේ හරහා තමයි ওই ප්‍රශ්නට උත්තරේ හොයන්න පුළුවන්. ඒ නිසා අහන්න වෙනවා මට ඒ විදිහට රූප පේන්නේ ඉතලා විනාඩි 5ක් විතර යනකම් ආනපානේ දැක්කේ කොහොමද කියලාවත් මේක ලියලා නැහැ. ඒ නිසා වැඩි උනන්දුවක් දීලා තියෙන්නේ රූප වලටයි වේදනාව වලටයි. බහන හොඳට යන වෙලාවේ වාර්තා දෙන්නේ නැහැ. ඒ කියන්නේ කරදර ඉල්ලලා ප්‍රාර්ථනා කරලා භාවනා කරන කෙනෙක්ගේ රචනයක් විතර තියෙනවා. ඒක අයින් කරන්න ඕන නම් කරදර නැති වෙලාවේ ආනාපානේ පේන එකට ඒ විස්තරේට රචනයේ 70ක් දෙන්න. ඊට පස්සේ කරදර ටික පස්සේ ලියන්න. දැන් මේකේ තියෙන්නේ අර පොඳ ටික ගණන් ගන්න වෙනතෝ පැත්තක දාලා අහක යන කුණු කන්දල් ටික ඔක්කොම දාලා අච්චාරු හදලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ දිගටම ප්‍රශ්න ඊටක්. ඒ නිසා මේ එකනාට මම මෙහෙම කිව්වට පස්සේ නම් කතා කරන්න ඉක්කුත් නැහැ මන් දන්නේ. කොහොම හරි කැමැතිද මේ එහෙම හිතවිලි රූප වේදනා ප්‍රශ්න එන්නේ ඉස්සලා කොහොමද ආනාපානෙ දැක්කේ කියලා සභාවට කියන්න කැමති නම් මම හිතනවා ඒක උදව්වක් වෙයි කියලා. කැමති දේ ලියපෙන්න කට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් මම ඉල්ලා ඉන්නවා අනිත් දවසේ මූල කර්මස්ථානයේ සම්බන්ධ විස්තර වලට හුඟක් පෑන පාවිච්චි කරන්න. හුඟක් කොළ පාවිච්චි කරන්න. හුඟක් වෙලා පාවිච්චි කරන්න. බාධාවල් නැති නේ කාටවත්. බාධාවල් ගැන වැඩියෙන් කතා කරොත් වැඩියෙන් බාධාවල් එනවා. මූල කර්මස්ථාන ගැන වැඩියෙන් කතා කරුවොත්, වැඩි විස්තර බැලුවොත්, වැඩියෙන් අවධානය යොමු කරුවොත් මූල කර්මස්ථානේ වැඩියෙන් යාළු වෙනවා. ඒක නිසා ඔය තියෙන අල්ලපනල්ලේ දැකපු ටික, පේන ටික මූල කර්මස්ථානයේ පිටබඳ විස්තර සමෘද්ධ වෙච්ච තැන ඉඳලා මුතුන්පත් වෙච්ච තැන ඉඳලා පටන් ගන්න රචනය. ඊට පස්සේ ඒ ගැන පුළුවන් තරම් තොරතුරු දීලා හිතවිලි ගැන බලන්න. එතකොට අපිට දක්ෂකමක් එනවා. අර හිතවිලි තියේද්දි ඒ හරහා අර දැකපු ආනාපානේ කැලි කැබලි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒකට කියනවා හිතවිලි හරහා බලනවා. හිතවිලි විනිවිද බලනවා කියලා. ඊට පස්සේ වේදනාවක් ආවට පස්සේ වේදනාව හරහා හිතවිලි බලන්න පුළුවන්. වේදනාව හරහා ආනාපානේ බලන්නත් පුළුවන්. එතකොට අපි ඉතරහට ආපු එකන මොන උලිහිලි පෑවත් මොන 18 තනි නැටුවත් ඒක හරහා අපිට ඕනේ දේ බලන්න පුරුදු කෙරුවට පස්සේ අපිට යම් කිසි විදියක වශී භාවයක් භාවනා ලැබෙනවා. ඒ නිසා මූල කර්මස්ථානයේ පිටපත තොරතුරු අනිත් දවසේ ලියනකොට වැඩි අවධානයක් යොමු කරන්න කියලා මම කියන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර එක් වතාවක් මෙහි වැඩමුළුවකට සහභාගී වී ඇති යෝගාවචරයෙක් වෙමි. පර්යංක භාවනාවේදී මම මෙතන හිඳිමි ඉරියව්ව දෙස බලා සිටිනා විට හුස්ම රැල්ල නාස්කුහරේ ස්පර්ශ වන බව දැනි. දෙතුන් වතාවක් දැනි වේගයක් සියුම් ලෙස ඉහළට ඇදෙනා බව දැනි පොඩි වේලාවකින් ඒ වේගය තුනී වී ගොස් නිශ්චල ස්වභාවයෙන් විනාඩි 30ක් පමණ සිටී. ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලනා විට එය ස්පර්ශ වීමක් නොදැනී මම ඒ නිහඬව තිබෙනා සිත දෙස විනාඩි 30ක් පමණ බලා සිටිනා විට නැවතත් සියුම් ලෙස ඉහළට වේගයක් ඇදෙනා බව දැනි. පොඩි වේලාවක් නැවතත් නිහඬ වී ආයෙත් වේගය ඉහළට ඇදී. ඉන්පසු කයේ පපුව ප්‍රදේශය වේවුලනවා මෙන් දැනි. තව ටික වේලාවකින් ඔළුව වෙවුලනවා, තව ටික වේලාවකින් ඔළුව හිර වෙනවා, තද වෙනවා මෙන් දැනුණා. තවත් වේලාවකින් ඔළුව ගැස්සෙනවාද, ඉන්පසු තිරස් ලෙස ඔළුව පැද්දෙනවාද දැනුණා. නැවත නළල ප්‍රදේශයේ රත් වෙනවා දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ කිසිවක් මට බාධාවක් උනේ නැහැ. වරින් වර සිටිවිලිත් ඇති වුණා. අවට ශබ්දත් ඇසුණා. ඒ වාද මට බාධාවක් උනේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර කර අයදිමි. සක්මන් භාවනාවේදී වම දකුණ වශයෙන්ද ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද සක්මන් කළා. මුලින්ම පාදයේ මළුවේ ස්පර්ශ වන විට පාදයේ මස්පිඩු තදවන බවක් ඔසවන විට ලිහිල්වන බවක් දැනුණා. මළුවේ සීතල අඩුවැඩි තැන් දැනුණා. වම් පාදයේ දිගටම වේදනාවක් දැනුණා. දිගටම සක්මන් කළා. මම පසු ඉන්පසු ක්ලාන්ත වන ගතියක් වගේ ඇස් දෙකට දැනුණා. දිගටම සක්මන් කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉන්පසු කිසිම ආයාසයකින් තොරව සක්මන් කළා. අනෙකුත් අවස්ථාවන් වලදී මද වශයෙන් සතිය පවත්වන්න පුළුවන් වුණා. ඔබ වහන්සේ මේ අත්භවයේම සසර දුකින් අත් මිදේවා. ඒක අර මුල් කොටසට එහෙම නැත්නම් පරියංක භාවනාවේදී සඳහන් කර තියෙන විස්තරට අවධානය යොමු කරොත් ඒ නලියන කම්පන ගති, ඔළුව තෝන්තු වෙන ගති, වැනෙන ගති තිබුණට බාධාවක් උනේ නැහැ කියලා සටහන් කරලා තියෙන නිසා යෝගාවචරයට භාවනාවට යන්න ඉස්සලම හොඳ හිත බලන්න ඕන දේ පිළිබඳව හොඳ සූදානමක් තිබිලා තියෙනවා. ඒ වුණත් ඒවා තියෙන වෙලාවේදී ඒ කියන්නේ ඔය හිත තද වෙනවා, පැද්දෙනවා වගේ තියෙන වෙලාවේදී ඒ කියන්නේ බාධාවක් නැහැ. ඒක කරගන්න තෝ බලා ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයේ පේන්නේ නැහැ ඒක සියුම් වෙලා අන්න ඒ වෙලාවේදී යෝගාවචරය කිසිම පැකිලීමක් නැතුව සැක කරන්නේ නැතුව අනිශ්චිතතාවයක් නැතුව එහෙමම හිත පාත්තගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙනවා බලන අරමුණක් නැහැ. ආනපාන කියලා බලන්නෙත් නැහැ. එන හිතවිලි බාධා කරගන්නෙත් නැහැ. තදවීම කම්පන බාධා කරන්නෙත් නැහැ. අරමුණක් තියෙනවා එකකටත් එල්ලෙන්නේ නැහැ කියලා කියන්නේ ආලම්බණය වෙන්නේ නැහැ. අරමුණු කියලා කියන්නේ ආලම්බණය වෙනවා, එල්ලෙනවා. මට බාධාවක් නැහැ කියලා කියනවා. එතකොට එයා යෝගාවචරයේ අත්දකින්න ඕක මෝරනකොට අරමුණක් නැති වුණාට සතිය තියෙනවා ඒක හුඟක් භවනා කරපු කෙනෙකුට හුඟක් ලෑස්තිලා ගිය කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද ආධුනික යෝගාවචරය මොනවා හරි අරමුණක් ඉල්ලilla දඟලනවා. අරමුණක් නැත්නම් භවනා කරන්න බෑ. අරමුණක් නැත්නම් සතිය කැඩිලා, අරමුණක් නැත්නම් සමාධිය කැඩිලායි කියලා ලොකු මේ චෝදනා පත්‍රයක් හදනවා. නැත්නම් තමයි බලයින් අරමුණ පේන්නේ නැතු වෙන එක කාව ගමන් චෝදනා පත්‍රයක් හදනවා. නමුත් Taman දන්නවා කොයි එක ආවත් හිත බාධා කරගන්නත් එපා. බාධා කරන දෝ බලන් හිටියට මූලික වශයෙන් බලන්න අරමුණකුත් නැහැ. අන්නේ වෙලාවේදී යෝගාවචරය සූදානම් කරනවා මනස රූප අරමුණු කරලා කරපු භාවනාව දැන් අරූපයක් අරමුණු කරලා භාවනා කරනවා. රූප නැති එකක් අරමුණු කරලා භාවනා කරතයි. එතකොට එයා තේරුම් ගන්නවා රූපේ තියෙද්දි සතිය තියෙනවා භාවනාවක් තියෙනවා. රූපයක් නැති වුණාට අරමුණක් නැති වුණාට එල්ලෙන්න වෙලක් නැති වුණාට සතිය තියෙනවා. සමාධිය තියෙනවා. භාවනාව තියෙනවා. ඉතින් ඒකෙදී මේ කෙනා කැමැතිද දන්නේ උත්තර දෙන්න මේ දෙකෙන් වඩා හොඳ භාවනාව මොකද්ද? තමන් දන්න අරමුණක සතිය පවත්වමින් ගන්න සමාධියත් දැන් අරමුණක් නැහැ කොයි දේ ආවත් ඒවා එල්ලෙන්නෙත් නැහැ. ඒ වෙලාවේ පවතින සතිය සමාධියත් එක්ක බලනකොට අරමුණක් එක්ක තියෙන සතිය සමාධියයි අරමුණක් නැතිව නැත්නම් ස්ථිර අරමුණක් නැතිව පවතින සතිය සමාධියයි දෙකේ වඩා හොඳ කොයි එකද කියලා ඒක නාගෙන් කට උත්තරයක් ගන්න හිතෙනවා කැමැතිද මේ දීපෙක්කනා සභාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. දැන් එහෙම නැත්නම් අපි ඉදිරියට යනවා සක්මණේදීත් අර වගේ අනායාසයෙන් සිදු වෙන වෙලාවෙදී තමයි සක්මන පටන් ගන්න කියලා හිතන්නේ. එතකන් අපි පුරුදු වෙනවා සක්මනට. එතකන් අපි පුරුදු වෙනවා සක්මන් භාවනාවට. කොයි වෙලාවක හෝ අනායාසයෙන් සක්මන වෙනකොට තමයි භාවනාවක් වෙන්නේ ඒක. ඒ වගේ එකක් තමයි ඔය රූප මේ ඉඳගෙන ඉන්න කොටත් වෙන්නේ අරමුණු සියල්ලම නැති වෙලා තියෙද්දිත් වැටෙන්නේ නැතුව මට යන්න යන්න පුළුවන් කියලා තේරුම් ගත්ත දවසේ තමයි භාවනාව පටන් ගන්නේ. විශේෂයෙන්ම විපස්සනා. අර ලෙඩක් තිබිලා සනීපෙච්ච එක නෑ හැරමිටියක ආධාරයෙන් නැගිටලා වැඩ කරන ගිහිල්ලා කවදා හෝ හැරමිටිය පැත්තකට දාලා යන්න පුළුවන් වෙච්ච වෙලාවේ එයාට සාමාන්‍ය පුද්ගලෙක් කියනවා. ඒ වගේ කිසිම අරමුණක් නැති උනට මට සතිය පවත්වන්න පුළුවන්. මට කිසිම මූල කර්මස්ථානයක් කියලා දෙයක් හෝ ඉන දෙයක් බාධා කරන තු යන්න පුළුවන් කියවම ඒත් බාහනාව අනායාසින් වෙනවා. සක්මනීජිත් වෙනවා. තොන්තුත් වෙනවා නිදිමතත් වෙනවා වෙනෙන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ හරියට භාවනාවේ එල්ලයක් විශ්වාසයක් ආත්ම විශ්වාසයක් ඇතුව ගියොත් ඔක්කොම හරහා ගියාට පස්සේ සියල්ල ඉබේ සිදුවෙන එනතන අනායාසයෙන් සිදුවෙන තැනට යනවා. එදාට භාවනා භාවනා විසින් කරන අපිට තියෙන එකේ අස්සන්න නෙලන එක විතරයි, බුද්ධිය විඳින එක විතරයි. අන්න ඒකට ඒ වගේ සූදානම් මනසකින් භාවනාවට පෙළඹෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට මට ගැටෙන විදිහට ආමාශයේ පිම්බීම සහ හැකිලීමයි දැනෙන්නේ. නාසය අගට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මගේ භාවනාව ඒ විදිහට කරගෙන ගියොත් හොඳද කියා දැනගන්න කැමතියි. තිරුවන් සරණ වේවා. මේකෙත් අර මූලික අදහසක් ඇතුවයි මේ ලියන්නේ පේන දේ මොකක් හෝ වාර්තා කරන්න මට නාසිකාග්‍රේ මොකවත් වැටෙන්නේ නැහැ කියලා වාර්තා කරන්න ඕනේ නැහැ. වැටෙන්නම කියලා නියමයක් නැහැ. එහෙම බලාපොරොත්තු වුණොත් වෙන්නේ පශ්චාත්තාවයක් විතරයි. ඒ නිසා වැටෙන දේ හීනෙන් නෙවෙයි නම් මත්වීමක් නෙවෙයි නම් මායාවක් නෙවෙයි නම් එන භාවනාව. මොකක් වැටුණත් කමක් නැහැ. ඒක නිසා වැටෙන දේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි. අද්දුටු දෙයක් නම් භාවනා ඉදිරියට යනවා. ඒකේ යා වෙනස් කෙරුවට කරන්න දෙයක් උත් නැහැ. වරින් වර ගිහිල්ලා ආයෙ පිම්බි මැකිලිම ආය ආනපණ්ඩත් යයි. ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් ආයාසයෙන් කකත් ගන්න යන්නත් එපා මොනවාක්වත් නැතුණයි කියලා වාර්තා කරන්නත් එපා. ඒ නිසා මේ කියන විදිහට නිකන් සාමාන්‍යයෙන් ඔච්චර වැස්ත බීත නැතු කියන්න පුළුවන්. ඔය පේන පිම්බි මැකිලිම දිගේ ඉදිරියට යන්න පුළුවන් කිසි බාධාවක් වෙන්නේ නෑ කියලා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රමයෙන් සංසිඳන අවස්ථාවේ කයට සිත යොමු කරමි. වරක කයට දැනෙන ප්‍රීතිය සමග සතර මහා ධාතුන්ගේ සමතුලිතභාවයකින් යුතුව වරහන් ඇතුලේ hama යන ගතියකින් ක්‍රියා කරන බව දැනෙන අතර හුලම් පිර වූ බැලුනයක් තෙරපීමකින් උඩ ඇරියොත් මෙන් උඩ ඇරියාක් මෙන් දැනෙන සැහැල්ලුවත් ඒ මේ අත යන අයුරුත් දැනේ. සතිය හොඳින් පවතින අතර අතරින් පතර ආස්වාස ප්‍රාස්වාස දැනි. කයක් ඇති බව හැඟුණත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය වරක පාලනයකින් තොරව ඉහළට ඇදී ගොස් නතර වන්නාක් මෙන් දැනි. උගුර තුර වලහන් ඇතුලේ ගලනාලය සිට ආමාශය දක්වාත් ඒ තුලත් හුස්ම ඒ තුලත් හිස් වී ප්‍රීතිය ඇතුළට கிඳා බසිනු දැනුනි. ඒ වචනයට නැගිය නොහැකි ප්‍රමෝදයකි. භාවනාවට වාඩි වෙන සෑම අවස්ථාවකම කයට දැනෙන ප්‍රමෝදය හා ධාතුන්ගේ සමනය වීමක් මෙන් දැනි. උපේක්ෂා සහගතව බලා හිඳිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත් වේවා. ඔය ජී වගේ අර පරියන්කේදී යම් වෙලාවක තමන්ට සමතුලිත කරගෙන සම්බර කරගෙන යන්න පුළුවන් tempat ගතියක් දැනනනම් ඒක දුරදිගේ යන්න නම් ඒ වාගේම එන්නතයිට සාපේක්ෂව පරියසක්මනේ තේරෙනකම් කරන්න එතකොට තමයි තේරෙනවා ධක්මනීය මං කරන ගමන් චේතනාපූර්වක උපය මෙහෙවන ගමන් අච්චරම නැතුණත් ඒහා සමාන සමතුලිත භාවයක් tempat භාවයක් ලැබෙනවා. ඊට පස්සේ එහෙම එකක් බල පස්සේ ඊගාපරියන්කදී අරටත් දෙය ගැඹුරට මේක හොඳට කියලා බහින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉදිරියදා වැඩ කරනකොටත් කොයි වැඩේ කෙරුවත් විස්රාම වෙන ගතියක් තේරෙන ගන්නවා. ඒ කරන වැඩේ කෙරුවා එතන ඉවරයි. ඒක හරි ගියාද වැරදුනාද මොකක්වත් ඕනේ කමන්නේ නැහැ වැඩේ කරා ඉවරයි. එතකොට මේ විස්්‍රාම ගතිය නිසා එදිනදා වැඩවලදීත් වෙන වරේ චිත්ත පීඩා ගන්න නැතුව එහෙම නැත්නම් හිතමනාපකම් කරන්නේ නැතුව වැඩේ කරන්න පුරුදු වෙච්චාම පරියන්කේ සක්මනට සක්මනින් එදිනදා වැඩවලට ටික ටික ටික ටික ටික ගැටුම් නැතුව හා ඇලීමකුත් නැතුව වැඩ කරන්න පුරුදු වෙනවා. ඒ හැම එක හොඳ පෙරහුරුවක්. නමුත් මේක ක්‍රියාවත් වෙන්න ශේෂ්ත්‍රී ක්‍රියාත්මක වෙන්න නම් සක්මනට ගෙනියන්න. සක්මනේ මේ මේක අත්දකින්නකම් මේට සාපේක්ෂව සමාන්තරව යමක් අත්දකින්නකම් සක්මන පුරුදු කරන්න. ඊට පස්සේ ඒ වගේම ඉදිරියෙන්දා වැඩවලත් පුරුදු කරනකොට ඒ දෙක ගොනු වෙනවත් එක්කම මේ පරියන්කේ මීටත් වැඩිය ගැඹුරකට යන්න පුළුවන් වෙනවා. මේ ඔක්කොම එකිනෙකට වැඳිච්ච දේවල් ඒ නිසා අහුවෙච්ච පාර යන්න හැබැයි ඒ අතිරේක කියන සක්මන් ඉදිරියෙන්දා වැඩවලදීත් සතියෙන් ගත කරලා ඒකත් අනායාසයෙන් චිත්ත පීඩ නැතුව කරන්න පුළුවන් තරමට යන්න දැන් යෝගාවචරය රටාව ජීවන රටාව සකස් කර ගන්නවා. ඒකට කියනවා ආජීවය කියලා. හදා ගන්න ඕනේ මුක කලකොලප්පම් කරගන්න එපා. කතා කරන්න ගිහිල්ලා බඩමාරාපු කරගෙන, බඩමාරු කරගෙන, නිින්ද නාස්ති කරගෙන අනවශ්‍ය විලාට නාලා කියලා නාස්ති කරගන්න එපා. ඔකෝම යන්නන එක තමයි කරන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ කමඨහන් දේශනාවට සවන් දීමෙන් පසු ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවෙහි යෙදුණෙමි. මුලදී හොඳින් ආනාපානය දැනුනි. ඉන්පසු මට ආනාපානය නොදැනුනි. ඉන්පසු මට ආලෝකයේ විහිදුවන ප්‍රබවයක් ලෙස සහ තවත් විදුලි බල්බ වැනි ආලෝක වරින් වර පෙනුනි. පින්වත් ස්වාමින් වහන්ස ඊළඟට කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් කාරුණිකව ඉල්ලමි. ප්‍රතිකිතේට ආනපානෙ පෙනිච්චලා නොපෙනෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා යෝගාවචරය හෙලි කරන්න කැමති නම් ඍජුවම උපදේශයක් දෙන්න පුළුවන් නැත්නම් අවවාදයක් දෙන්න පුළුවන්. නමුත් ඒක කියන්නේ නැත්නම් කියනවනම් මම වෙලාව ආර්දනා කරනවා. පෙනිච්ච ආනාපානෙ නොපෙනී යෑම Tamanට ඉන්නේ පහසු දෙයක්, ජයග්‍රහණයක්, හොඳ තැනක් වශයෙන් දෙහෙම නැත්නම් මේක ඇබැග්ගයක් තිබුණ එකක් නැති වුණා වගේ කංකරච්චලයක් විදියට කියලා කියනවනම් මට පුළුවන් මේ තව ඉදිරියට සාකච්ඡා කරන්න. කැමැති දේ දීපේකනා මේ තමන්ගේ මතිය තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න එහෙවනම් යනවා එහෙම නැත්නම් අනිත් දවසේ මේ විදිහටම කරලා රචනය ওই විදිහටම ලියලා ඒ විදිහට තිබිච්ච ආනාපානෙ නොපෙනී යාම එහෙම නැත්නම් මේ ආලෝකයක් මතුවීම තමන්ගේ හිත පිළිගන්නේ අකරදැබ්බයක් විදිහටද එහෙම නැත්නම් පහසුවක් විදිහට කියන ඒ තමන්ගේ මතිය ඉදිරිපත් කරනවා නම් පුළුවන් මට සාකච්ඡාව ඉදිරියට යන්න. ස්වාමීන් වහන්සේ ඒක දැනුනේ පහසුවක් විදියට. මොකද්ද එහෙම දැක්කුනේ කියන්නේ? ආනාපානේ හොඳට දැනිලා ඊට පස්සේ නොදෙනී ගියා. ඊට පස්සේ ඇස ආලෝක ප්‍රභයක් වගේ මට ඇහැක් පෙනුණා. ඒ ඇහෙන් ආලෝකය විහිදෙනවා පෙනුණා. ඊට අමතරව ලොකු ටිකක් ලොකු බල්බ් බල්බ්ස් වගේ තැනින් තැන පේනවා. ඊට පස්සේ ඒ විදිහට තමයි පේනවා නම් එහෙම පහසුවක් කියලා අනිත් දවසේ දැනගෙන යන්න හොඳට පේන ආනපන හොඳට බැලුවොත් ඕක තමයි වෙන්නේ. ඒක බැලුවේ නැත්නම් ඒක වාර්තාවට ඇතුළු කරුවේ නැත්නම් ඒක අපිට මේ ලෑන්ඩ්මාර්ක් එකක් වෙන්නේ. එහෙම නැත්නම් අරමුණක් වෙන්නේ. ඊට පස්සේ මොන වෙනවද කියලා තෝන්තු ගතිය එන නිසා එනකොට හොඳ ආනපන බලන්න ඉතින් මේ බලපු දේ, දැකපු දේ, අරමුණු කරපු දේ ගෙවන් වෙන එක භවනායේ දියුණුවක් බුදුහාමරක වචෙන් කියනවා නම් කෙලස් කැපිල්ලක් අන්නේ බව දන්නවන යෝගාවචරයට තේරෙනවා මේ මේ භාවනා කරනකොට මෛත්‍රී බුදුහාමරකන් ඉන්න ඕනේ මේ දැම්මම කෙලස් කැපීම පටන් ගන්නවා. ඉතින් සමහර මේකට බයයි. සමහරුන්ට පේන තියෙන්නේ අයියෝ ගෙදරින් ගෙනාවු ආනාපානේ දැන් භාවනා කරන්න ඇවිල්ලා ඒකත් නැති උනායි. ඉතින් මේ මනස හයියෙන් හුස්ම ගන්න. නැත්නම් ආයෙ වෙනස් මෙනෙහි කරන්න පටන් ගන්නවා. නැත්නම් ඇස් දෙක අරලා බලනවා. මේ හැම එකකින්ම කරන්නේ අර භාවනා නිසින්ින්ද වැවෙන එකට බාධා කරනවා. ඉතින් බාධා කරනවා නම් දෙන්න තියෙන උපදේශය වෙනස්. නෑ බාධාවක් නෙමෙයි මේක සුභාසින්තනයක්. මේක භාවනා දියුණුවක්, ශියුම් වීමක්, කෙලස් කැවීමක් කියලා දන්නවනම් අන්නේ ලෑස්තියෙන් යන්න ඉතින් වගේ කෙලස් අඩු තත්ත්වයටපත් වුණාට පස්සේ ඊගාට මොකද කරන්න කියලා අහන්න හදන එක කෙලෙසියක්. මේකේ ඉන්න එකයි තියෙන පුළුවන් තරම්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි අපි කරන්නේම මේ තිපිච්ඡානාපානේ නැති වුණා කියන එක සැක කරන්නත් ඉඩ තියෙනවා. එයාට රූපයට ආසයි කරනවා, රූපයට කැමති නැති කරනවා. වෙන කෙනෙකුට නෑ. එයා දන්නවා ආනපන කිවිච්ච කොහොමද? ඊගාට මොකද කරන්න කියලා ආයෙ සැකයක් දාගන්න. මේ අපේ මනසේ ඉන්න දෙන්නේ කොයි જાති එක ලෙඩ නැතුනොත් ඊගා ලෙඩ ගන්න. දරුවන්ගේ ප්‍රශ්න නැත්නම් දරුවනේ දරුවන්ගේ ප්‍රශ්න ගන්න. මුක්කකින් හරි හිතම නාව කරගන්න එක තමයි වැඩි. නමුත් තමයි දන්නවනම් මේ කෙලෙස් අඩුවීමක් කියලා සැකකරන එක මේ කඩප්පුලි හිතේ හැටි. එකකට ඔක උඩ ගෙඩි දෙන්නත් එපා, ඉනිමම් බඳින්නත් එපා. තමයි බලන්න මේක හොඳයි හිටපු තැන වැඩි හොඳ තැනක් නයි. හොඳට පත්ල වෙන්න අරින්න. හොඳට ස්ථාවර වෙන්න අරින්න. හොඳට ඒකේ මේ හිත පටල වෙන්න අරින්න. ඒ තමයි සතිපට්ඨානය කියන්නේ. සතිය පටල කරගන්න. සතිය ස්ථාපිත කරගන්න. බාධාවක් නැති තැන එතෙන් අපි රටක යුද්ධ කරලා අලුත් අලුත් ඉඩම් අල්ලගෙන යනවනම් යුද්ධ පෙරම ඉදිරියට තමයි යන යන තැන ස්ථාවර කරගන්න. මේ බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරන්න. කරගෙන කරගෙන ඉදිරියට යන්න ඕනේ. නිසා මෙතන හොඳට පట్టල වෙලා දැන් Tamanට තේරෙනවා අතිය තියෙනවා අරමුණක් නැහැ. අපාට සුදු ආලෝක පේනවා නම්මනම් පේනවා මොකද ඒක බාධාවක් නැහැ. මේකේ මොනක්වත් හැඟ දාන්න නැතුව අනිශ්චිතතාවය දාන්න නැතුව අනතුරු භාවයක් හිතරින්න දෙන්න නැතුව ඔක්කොම කෙලෙස්. මෙහෙමම දිගට ඉන්න එකයි මමයි කියන්න හදා. තේරෙනවද එහෙම කිව්වම උපදේයි. එහෙමයි ස්වාමීනි. කියන්න බෑනේ මොකක්ද තේරෙන්නේ කියලා? මොකද්ද තේරුම් ගත්තේ? අරමුණක් මයික් එකට කතා කරන්න ඕනේ. නැවත වරක් ආනාපානෙම මතක් කරගෙන දිගටම කරගෙන යන්න. සම්පූර්ණ වැරදි. ඒක තමයි නොකල යුතු දේ. ආනාපානෙන් ගෙවුන එක හොඳ නම් ආයෙ මතක් කරගන්න ඕනේ. ගෙවිච්ච තත්ත්වෙන් කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න. දැන් තේරුණා කියලා හිතනවා. එහෙමයි. ආයෙත් කියන්න බෑනේ නැති වුණ ගත්තේ. ඒ ආනාපානෙ නැති වුණු විදියෙන් කොපමණ වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඒකට ලෑස්ති වෙලා යන්න. භාවනා හරිනම් ආනාපානෙ තැම්පත් වෙයි. තැම්පත් වුණාට පස්සේ ආයෙ දාගන්න එපා මේකට මොනවාක්වත්. ආනාපානෙ දාගන්නත් එපා, හැකියක් දාගන්නත් එපා. ප්‍රශ්නයක් කරනකොට මේ ඇතිවෙච්ච විවේකයට උහුරු වෙනවා. ඒක කියන වශී කරගන්නවා. සිද්ධි කරගන්නවා කියලා. ඒකට සැක එනවා. බය එනවා. අනිශ්චිතතාවය එනවා. ඒවට තමයි කෙලස් කියන්නේ. බුදුරජාණන් පැහැදිලිවම නම් කරනවා මේ අපි ප්‍රපංච කළ යුතු නැත්තන කියාම ගමන් ප්‍රපංච කරනවා. ඒ වෙලාවේ නිකන් ඉන්න බැරිකම තමයි අපිට තියෙන ගායය. එනිසා ටික ටික පුරුදු කරනවා කෙලස් නැති තැනකට අඩු තැනකට ගෙනියලා ඔබ කරවන හිටපන් ඕ. සැක කරන්නත් එපා, බය උපදවන්නත් එපා, අනිශ්චිතතාවය උපදවන්නත් කවදාකවත් කරන්නේ නැහැ. මොනවා හරි අතිරේක පරිපූර්ණ ගැත්තමීතුවක් ගෙනත් දාගන්න නැත්නම් යෝජනා ක්‍රමයක් ගෙනත් දාගන්න නැත්නම් දෙකක් උපදනවා අන්නේ පොදියටම අපි කියනවා කෙලස් කියලා. අර පිරිසුදුකම කෙලසනවා. ඒ නිසා මේකට ලෑස්තිලා මොනවාවත් නොකර කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන එකයි තියෙන්නේ. ආයෙසරක් කියන්න බෑ දැන් තේරුම් ගත්තේ. ඒකට මට තව බන්නේ. ආනාපානේ නැවතුණාට පස්සේ ඒ විදියට කොපමණ වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා බලන්න බලන්න. ආයි දැන් හරි. එහෙමයි සවස්. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරුතර ස්වාමින් වහන්සේ භාවනා කිරීමට පෙර වරහන් ඇතුලේ සක්මන් හා පර්යංක අවස්ථාවලදී පූර්වක්‍ෘතිය ආරම්භක සෑම වාරයකම කළ යුතුයද පූර්වක්‍ෘතිය කිරීමේදී සිදුවන්නේ යෝගීන්ගේ මනස මානසික සුවයක්ද නැත්නම් එසේ කරන පූර්වක්‍ෘතියෙන් පූර්ව කෘත්‍යයෙන් අනවරාග්‍ර වූ මේ සංසාරයේදී සිදු කායික වාචසික හා මානසිකව සිදු වූ පව් කමා වීමක්ද ස්වාමින් වහන්සේ පූර්ව කෘත්‍ය සම්බන්ධව පැහැදිලි කිරීමක් කර දෙනමින් ඉල්ලමි. ඔව් මේකේ නම මොකද්ද පූර්ව කෘත්‍ය කියලා කියන්නේ කියන එක සභාවට ඉදිරිපත් කරන මට පුළුවන් සාකච්ඡා කරන්න. අවසරයි ස්වාමින් වහන්සේ පෞරක්‍ෘතිය කියලා මම අදහස් කරන්නේ දැන් භාවනාව පටන් ගන්නට පෙර අපි අනවරාගී වූ මේ සංසාරය තුලදී බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට කායික මේ මේ තිතරින් යම්කිසි වරදක් සිදු වුණා නම් සමාවායදීමත් ඒ වගේම මේ අනවරාගී වූ සංසාරය තුලදී Tamanට දෙමව්පියෝ වැඩි හිටි ඥාතිනෝද ඒක සත්වයකට හෝ මාගේ අතින් කායික හෝ මානසික තිදරින් කාය මේ කාය වචන යන තිදරින් මේ යම්සි වරදක් සිදු වුණා නම් සමාව ඉල්ලන අතර ඒ අයගෙන් මට වරදක් වුණා නම් ඒ කියන්නේ බුද්ධ ධම රත්නේ නෙවෙයි අනිත් අයගෙන් වරදක් සිදු වුණා නම් ඒ අයටත් මම සමාව දෙමි කියලා පූර්ව කෘතියේදී මම මේ කියනවා. ඉතින් එහෙම කියලා තමා මම මේ සක්මන් භාවනාවත් ඊළඟට පරියන්ක පොඩ්ඩේ මම ඒක කියලා වෙලා තමයි භාවනාව කරන්නේ. ඉතින් ඒක සම්බන්ධව මම ඔබ වහන්සේගෙන් ඒක කරනකොට Tamanට සක්මණේ පරියන්කේ සතිය පිහිටියුන්ට මේක උපකාර ආධාරකයක් වෙන බව පේන්න තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් කරන්න. එහෙම නැතුව අපේ මේ කමඨහන් වාර්තායෝ කමඨහන් උපදෙසුල ඔය මොකක්වත් නැහැ. තියෙනවනම් කෙරුවට කමන්න. ඒක වාසිය නම් කරන්න. කාටවත් අහලා වැඩ නැහැ. මම දන්නේ නැහැ මං කියලා නැහැ. ඒකයි. Tamanda වාසි නම් Tamanda දන්නේ. ඊගාට කරන සතිය පිහිටීමේ ඊගාට කරන සක්මණේ සතිය පිහිටීමේට පරියන්කේ සතිය පිහිටනකොට ආධාරකයක් නම් මම මට සාක්ෂි වෙන්නත් බෑ මං හා කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ. ඒ මූලිකමට අනුපදේශ පන්ති එහෙම එකක් නෑ. එහෙමයි. ඒක මම දැක දැක දන දන අයින් කරලා තියෙනවා. ඒ නිසා වාසි තියෙන එක නම් කරන්න. ඉතින් මම ඉපදිච්ච නැතරියෝට මට කේන්දර බලන්න බෑ. මොකද මගේ බබෙක් නෙමෙයි. මම ගෙදරින් ගෙනාව බබෙක්. වාසිනම් තියාගන්න. ඒක තමයි සතියේට වාසිනම් තියාගන්න. මම ඒකට උපැන්න සාධිකට අත්සන් කරන්න එන්නේ නැහැ. අපහසුර කරන්නේ නෙවෙයි මම මේ කියන්නේ. කරන එකේ වාසිය නම් කරලා ඒ වාසිය ගන්න. එහෙම නැත්නම් මේ අදාළ නැහැ ප්‍රශ්නේ අපට. අපිට අදාළ වෙන්නේ අපි ජීපු මූලිකමට අනුපදේශ වලට සම්බන්ධ ප්‍රශ්න විතරයි අපි ගන්න. එහෙම නොකලා කියලා ප්‍රශ්නයක් නැහැ. මම ඒකට මම කිසිම දෙයකට සාක්ෂි වෙන්නේ නැහැ. මොකද මම මේ නිකන් ගාගන්නේ. මම මෙහි ආවට පස්සේ උපදේශය දීලා තියෙනවා. ඒ gedirin gena අපේ ඔය අල්ලපු කඩෙන් ඔයද උන්නස් කිරිය ලියලා තියෙනවා. අල්ලපු කඩෙන් තේබි මේ වැසි කිලිය පාවිච්චි කිරීම බරපතල අපරාධයක් කියලා. ඊළා තියෙනද කවුරු උන්නස් කිරිය? අල්ලපු කඩෙන් තේබි මේ වැසි කිලිය පාවිච්චි කිරීම මොකද්ද හොඳ කත වචනක් දාන්නේ. ඒ කඩෙන් පියවන ඒ වැසි කිලියට බලන්න. අපේ පියවන මේක බලන්න. ඒ වැසිකිලි තේවිලා ඇවිල්ලා රේචි චූ කරන්න ආවම මට කරන්න දෙන්නේ නැහැ. මට කවුරුත් කියලා දීලා නෙමෙයි. මේ වැඩක් නැහැ. දාකත්ත කරලා වැඩක් නැහැ. කාලේ කරගෙන වැඩක් නැහැ. අපි පටන් ගන්නකොට බොහොම සරල ඍජු ඔලුවට පොල්ලෙන් ගහන වැඩ පිළිවෙලක් කියලා දෙනවා. ඉතින් වෙන කවුරු හරි මොන දෙයක් කරුවට අපි ඒකට ප්‍රතික්ෂේප කරන්නේ නෑ. යා කරන්නේ ලාභයක් දැන්නව නාන්නම් ඒක යාට කරගන්න දෙන්න. ඒ මේ සබාව නොම කරින්න එපා. හොඳයි ස්වාමීනි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රශ්න දෙකක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය අවේදිත සුඛය යන්න පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි දෙවෙනි ප්‍රශ්නේ ධම්මවිජය සම්බොජ්ජංගයේ පිළිබඳ පැහැදිලි කිරීමක් මෙන්ම බොජ්ජංග ධර්ම සමවන අවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුවය අත් වේවා. ඔව් මේ ප්‍රශ්න අපි ප්‍රතිපිටුවේ දැකිය යුතු ප්‍රශ්නයි. අපි එහෙම දහම් පාසල් පන්තියක් තියන්න නෙමෙයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මෙහි බණ ටිකක් කියනවා, මෙහි උපදේශ ටිකක් තියෙනවා. ගෙදරින් ගෙනා ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. ඒකේ නිසා මම කියනවා වැඩමුළු සංවිධානයේ ප්‍රශ්න බාර දෙන්න කීප එකනට කියන්නේ අපි කමටහන් සුද්ධ කිරීමක් මෙතන කරන්නේ බණ කියන එක ඇත්ත. මේකේ මූලධර්ම ප්‍රශ්න ගන්නෑ. ලිඛිත ප්‍රශ්න ඉපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් අපි අරගෙන තියෙනවා ඇත්තට විනාඩි 50ක විතර කාලයක්. ඔපනාටත් පොඩ අඩුයි. ඒ නිසා අපිට තව තියෙනවා විනාඩි 8ක 9ක 10ක කාලයක්. ඉතින් කාට හරි මේ මෙතෙක් කියලා ඉදපත් වෙච්ච ප්‍රශ්න සම්බන්ධව උත්තර සම්බන්ධව හෝ කල්තවලද ප්‍රශ්න සම්බන්ධව හෝ අලුත් ප්‍රශ්න හෝ තියෙනවනම් මේ කාලය පාවිච්චි කරන්න කියලා මම ඉල්ලයි. එම විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මේ විනාඩි ස්වල්පයක් ඊගාට කරන මයික් එක පිටිපස්සට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය පරයන්ක භාවනාවට අදාළයි. පරයන්ක භාවනාවට වාඩි වී සමතුලිත වී සිටිනා විට තරමක් වෙලා යන විට බෙල්ල පැත්තකට ඇද වී යන ගතියක් දිගටම මුලදී දැනෙන්න පටන් ගන්නවා. ඒක හැම පරයන්ක භාවනාවකින්ම වෙන්නේ නැහැ. සමහර වෙලාවට විතරයි ඇති වෙන්නේ. එවිට මම ඒකට වැඩි අවධානයක් නොවේ ඉන්න විට සමහරක් වෙලාවට ඒක ආපහු මේ කෙලින් වෙන ගතියක් පෙන්වුම් කරනවා. හැබැයි අර මුලදී ඒක තරමක හිරිහැරයක් විදියට දැනෙනවා. මොකද කොච්චර සමතුලිත වෙලා කෙලින් ඉඳගත්තත් පැත්තකට යන ගතියක් දැනෙන නිසා ඒක හදාගන්න මට ටිකක් වෙලා යනවා. ඒක යන ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු. ඔව් මේකත් ඇත්තටම මූල කර්මත්තාන්නේ පිළිබඳ විස්තර නොකිය මේ අපහසුකමක් ගැන කියන කතාවක්. කෙසේ නමුත් අපි ප්‍රශ්නේ බාර ගන්නවා නම් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. මේ විදිහට තමයි ඉඳගෙන ඉන්නකොට මේ ශරීරයේ සිද්ධ වෙන විකෘති නැත්නම් ප්‍රකෘති මොනවා හරි දැනෙන එක සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට බාධාවත්ද කියලා මම දැනගන්න කැමතියි. ඒක සතියට බාධාවක් කියලා නම් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් අපි අනික් වෙලාවට මේවා දැනෙන්නේ නැහැ නේ අපිට. ඇයි අනික් වෙලාවට නොදැනෙන්නේ මේ වෙලාවට දැනෙන්නේ? කියන්නේ අනිත් වෙලාවට අසතිමත්ව සිටින නිසා. මේක ඇත්තටම සතිය තියෙන බවට ලකුණක්. අපි ඒකට වෛර කරනවා. ඉතින් එතකොට ඉතින් උගුරට රා බේත් බොන්න ගියා වගේ තමයි. එනිසා මේක සතිය තියෙන බවට ලකුණක් විදිහට ලෝක සාදර වෙනවා. වෙනදට වැඩිය පුංචි පුංචි හැම ශරීරේ වෙනස්කම්ම තේරෙන්න පටන් ගන්නවා. තේරෙන්නේ ඉදරන් ප්‍රනීත වීම නිසා. නමුත් ඒකට අපි වෛර කරන්න ගත්තොත් ඊට පස්සේ සතියට ගුණා ඉස්තර කර වෙනවට කරත් ඉස්තර කරා වෙනවා. ඊට පස්සේ ගමනන්නේ. නිසා භාවනා කරනකොට සතිය තියෙනකොට ගොඩාක් දේවල් දෙනේ හැම දෙයක්ම සැපේතෝනේ දේවල් නෙමෙයි. ගොඩක් දේවල් දුක් කර දේවල්. ගොඩක් දේවල් අනපේක්ෂිත දේවල්. නමුත් ඒක සතිය තියෙන බාට ලකුණක් බව කමඨාන් සුද්ධ කරනකොට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක ඒක වෙනකොට හිතන්න දැන් අනිවාර්යෙන් මම දැන් මෙතන එකක් නෙවෙයි පේන්නේ හිතපු දෙයක්වත් හීනයක්වත් මම ඉල්ලලා ගත්ත දෙයක්වත් නෙවෙයිනේ ඒක තියාගෙන ඉන්න සත්‍ය තියෙන බාට ලකුණක් විදියට එතකොට ඉවරයි ඒකට කියනවා අපි ලෑස්තිලා යනවා කියලා ලෑස්තිලා ගියාට පස්සේ අපි කතා කරන ගොඩක් දේවල් අපි ඔය බලාපොරොත්තු කියන ඔය චිත්ත පීඩාගෙන දේවල් එකක්වත් චිත්ත පීඩාගෙන දෙන දේවල් නෙවෙයි අපි බලන බැල්මේ හැටියට නැස් වෙනවා ඒ නිසා ශරීරේ নানা විකෘති ඉන්න ගන්න. ඒ හැම විකෘතියක්ම අපි දන්නේ සතියින් ඉන්නකොට විතරයි. අනික කරාට අපි අසත්‍යමත් නිසා අපිට චෝදනාවක් නැහැ. නමුත් අපි මේක වාසියට ගන්නවා. මේ පුංචි පුංචි දේවල් බව අපිට තේරෙන්නේ ඉන්ද්‍රයන් ප්‍රණීත වීම නිසා. ඒකට වෛර කෙරුවොත් ඒක කරදරයක් කියලා ගත්තොත් මේ නිසා තමයි සංසාරේ අපි මෙලක් කල් ඉඳලා තියෙන්නේ. භාවනා නොකරපු නිසාවක්වත් භාවනා ප්‍රතිඵල ලැබිලවත් නැතිපන් නිසා නෙවෙයි. ලැබෙන ලැබෙන භාවනා ප්‍රතිඵලයේ වැරදි කියලා හිතනවා. ඒ මිනිහ කොට ගන්න බුදුහාමුදුරන්ටත් බෑ. ඉතින් කමඨාන් සුද්ධන කියනවා හරි ඒක තියේදී කරගෙන යන්න පුළුවන් කරගෙන යන්නකෝ. ඔක අපේක්ෂා කරලා කරගෙන යන්නකෝ. බෙල්ල ගැටිච්චා මොකද ඒ ප්‍රශ්නේ? එතකොට ඔක මේ කියන්නේ අර හුරු වුණාට පස්සේ කෝල ගතිය නැති හුරු වුණාට පස්සේ ඕවද ප්‍රශ්න ජීවිතේ. ඒක ප්‍රශ්නයක් කරගත්තොත් ප්‍රශ්නයක්. ඉතින් ඒ වෙනස කෙනෙකුට වෙයිද නැද්ද කියන එක වැඩමුළුවකදී වෙයිද නැද්ද? භාවනාවේදී වෙයිද නැද්ද කියන එක කියන්න බෑ. අපි සාදර වෙනවා. අපි අවබෝධ කරන්න හදන්නේ දුක්ඛ සත්‍ය නම් ওই තමයි දුක්ඛ සත්‍ය පේන හැටි. අපිට ඕන විදිහට අපේ කය තියෙන්නේ නැහැ. එව නැත්නම් මේ කෙලින් හිටපන් කියලා කිව්වට එයා වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. ඒ කියන්නේ මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මට මට කියන විදිහට හිටින්නේ නැහැ. ඉතින් ඒක බරපතල භාවනාවේ අත්දැකීමක් නෙවෙයි අනාත්ම ලක්ෂණ නේ. ඉතින් ඒකට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒක මේ බාධාවක් කියලා හිතුවොත් මේ අරියාදුවක්. එහෙම නැත්නම් චිත්ත පීඩාවක්. එහෙම නැත්නම් නුරුස්නා ගතිය කියලා ඔකට කියන්නේ. නුරුස්නා ගතිය ආවනම් කද්දාවත් හිත වැඩෙන්නේ නැහැ. එතනම gadolයක් තිබ්බවක්. ඒසයි නුරුස්නා ගතිය දැන් ඇවිල්ලා තිනවා මේ බාධාව තියෙන බෙල්ල නැමීම නිසා නෙවෙයි නුරුස්නා ගතිය නිසා. ඒ නුරුස්නා ගතිය සම්පූර්ණ ආගන්තුක දෙයක් අපි හිතපුවත් නැති එකක්. නමුත් එයා වැත්තක ඉඳලා හානිය කරලා වෙන කෙනෙකුට නඩුවක් පරවලා පවර්ලා මට ප්‍රශ්නේ ආවේ බෙල්ල නැමිලා කියලා. නෑ බෙල්ල ඊට වැඩිය නැමිලා තියෙනවා අපේ. ආහන් එක සුද්ධ කරගන්න ඕනේ. ශබ්ද ඇහුණත් වේදනාවක් හිතවිලි ආවත් මූල කර්මස්ථානේ බලන්න පුළුවන් තාක්කල් හිතන්න ඕවා කතා කරන්න යන්න එපා. කතා කළොත් ඒක ගෙට එනවා මූල කර්මස්ථානේ නැති ඒ මොනවා තිබුණත් Tamanට මූල කර්මස්ථානේ ජාම බේර ගන්න පුළුවන් නම් ගැලවිඥාව දන්නවනම් ඕවා එන්නේ එන්නේ දුරවන්නේ. ඕවා කතා කරන්න කරන්න වැඩි වෙනවා. ඉල්ලගෙන කන්නේ ඔය. ඉතින් ඒක මේ තමන්ගේ ආත්ම නිෂේධනයක් කරගන්න නැතුව සෙල්ලක්කාර විදියට ඕම නෙවෙයි මොන කෑව කැවුතු කෑවත් මම පුළුවන් තරම් වෙලා මූල කර්මස්ථානේ බලන්න ඕනේ බලන විතර නෙවෙයි මූල කර්මස්ථානයේ සම්බන්ධයේ පේන දේවල් වැඩියෙන් කතා කරනවා මෙව්ව කතා කිරීම අඩු කරනවා දැන් මතකද උදේ දැන් මයික් එක ගත්තා පස්සේ කීප ටික මතකයි නේද මූල කර්මස්ථානේ පිළිබඳ වචනයක්වත් කිව්වේ නැහැ කොච්චර භාවනා කරත් ගුණා ඉස්සරහට දැම්මේ නැතුව කරත් ඉස්සරහට දැම්මොත් නම් ගමනක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මේ බූලික සරල උපදේශය ගන්න කතාව කරන්න පටන් ගන්න ඉතින් මූල කර්මත්තානේ සමෘද්ධ වෙච්ච දැනකින් කතා කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔක්කොම පෙළ ගහලා එනවා. තමනුත් තේරුම් ගන්නවා. තමන්ටම කමඨාන සුද්ධ වෙනවා. තමන්ගේම කමඨාන ලියපෙක කියවනකොට තේරෙනවා. අව අකුසල සමාපත්තියක්ද මෙතන වෙලා තියෙන කුසල සමාපත්තියක්ද. වැරදි දේ ගැන කතා කරනවා අකුසල සමාපත්තිය තමයි. මරණ වෙලාවේ ඒක එළියට ආවනම් අපාය තමයි. ඒකට වචනේට හරි තියාගන්න ඕන කුසල සමාපatti. මෙච්චර කරදෙතිදී බෙල්ල කඩලා තියෙද්දි තානපානේ පේනවනේ නැත්නම් අඩුවට බලනවනේ. මම ඒකනේ කතා කරන්නේ වෙනවා කතා කරන්නේ නැහැ කියන අර හොඳ පැත්තට කුසල සමාපත්තිය පැත්තට හිත ලක්ෂ කෝටි වාරයක් හිත පුරුදු කරන්න. ඊට පස්සේ මොනවද? අලියක්කට ඉන්දියාප්පේ ප්‍රශ්න නැහැ නේද? අලියා කිතුල් පිටින් කන එකයි කිතුල් පිටින් ඉන්දියාප්පේ මොකද අලියන්නේ? දැන් මෙතන මේ අලියර කියනවා මේක ඉන්දියාප්පේ අපා ගන්න බෑ කියලා. පිස්සු. ප්‍රශ්නකාරයට හෝ ප්‍රශ්නේ නෙමෙයි මම මේ ගහන්නේ. කියන්නේ අපි මේ වගේ වැඩ කරන්න ගියාම හිතනවා මැස්සෙක් වහනතෝ කැස්සක් එන්නතෝ භාවනා කරන්න හම්බෙයි කියලා. පිස්සු. එහෙනම් කොහෙද අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න හම්බෙන්නේ. ඉතින් බෙල්ල නැවෙන්න අරින්න උට ඕන නමා ගන්න කියන්න උන්නම් කෙලින් තියාගන්න කියන අපිට අපි කියලා නෑනේ නම්පන් කියලා. බලන්නේ අතරමැද හුස්ම ගන්න එක බලන්න පුළුවන්. ඉඳගෙන ඉන්න එක බලන්න පුළුවන්. තේරුණාද? තේරුණා කියලා හිතුව ඈ තේරුණා කියමු බලන්න තේරිච්ච එක මට ටිකක් බැන්න නේද මොකද තේරුනේ සත්‍ය පිහිටුවීමේදී වඩාම වැදගත් වෙන්නේ ඉස්සලහම මේ මූලික කමටහන පිළිබඳ විස්තරයක් කීම ඒක මා අතින් කෙරුන්නේ නැහැ ඒක වැරද්දා ඊට පසු සතිය පිහිටනවා නම් ඒ ඒ එන අනිත් බාධක ඒවා වැඩි වැදගත් දේවල් නොවන විදිහට සතිය පවත්වාගෙන යන එක තමයි කරන්න තියෙන්නේ කියන එක තමයි. ඔය ඒක තව සුද්ධ කර දැගේ බාධා පේන්නේ සතිය තියෙන නිසා. නැත්තම් ඔබ කවදාකවත් අපි පොතක ලියන්න යන්නේ නැහැ නේ. මම බලනකොට බෙල්ල ඇදුණායි කියලා ටෙලිවිෂන් බලනකොට කවදාවත් චෝදනා කරලා තියෙනවා. කැරම් ගහනකොට, චෙස් දෙල්ලම් කරනකොට පිච්චර බලනකොට පැය 3 4 පිච්චරයක් බලනකොට කවදාකවත් ඒ වෙලාවට ටොං ගණන් ගෝව වෙනවා පත්ත හිරි වැටලා යනවා ඒත් ගණක් නෑ මේ භාවනා කරන්න ගියා මෙන්න බෙල්ල නැමුණයි කියලා එන්න චෝදනා පත්‍රය ඇද්දලා අරගෙන ගහන්න වටිනවා නෑ අපි එහෙනම් સમાප්ත වෙන කාට හරි තියෙනවා තව මේ වගේ ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් අපි දැන් වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා මේ සක්මන් භාවනාව සඳහා අපි එතකොට පැයක පමණ ශක්මනකට පස්සේ තුනට මෙතන රැස් වෙනවා නැවතත් සාමූහික පරියන්ක භාවනාවකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි